ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අපේසුන්දර. ආයුබෝවන් ප්‍රිය හිතවතුනි රසවතුනි අපි ඉරිදා සංග්‍රහය මෙසේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ ගීතයේ ශබ්ද මාධුර්යය ප්‍රදාන වනවා අකුරු වචන එළිය ප්‍රාස මේවා ගීතයට ආලෝකයක් එළිය එළිය රචනාවේදී දීප්තිමත් කරනවා ඒ නිසා තමයි එළිය කියලා කියන්නේ අපේ බොහෝ ගීත අධ්‍යයනය කර විට ඒ බඳු ආකෘතිකමය පක්ෂයෙන් සාහිත්‍යමය රචනාවෙන් අපට ඒ බඳු ශබ්ද උද්දීපනයක් අර්ථ උද්දීපනයක් වගේම දැක ගන්නට අසා රස විඳින්නට පුළුවන් වෙනවා ආට්වේ ගැලරි කියලා තලවතුගොඩ තියෙනවා චිත්‍රාගාරයක් චිත්‍ර ශිල්පීන් දෙපළකගේ සුදත් අබේසේකරයි අචලා ගුණවර්ධනයි ලස්සන චිත්‍ර එල්ලලා තියෙනවා අලුත් මාදිලියේ මේ චිත්‍රාගාරයේ උත්සවයක් පැවැත්වුණා. අලුත් પરම්පරාවේ රචකයෙකුගේ නිර්මාණයක්, ගීත නිර්මාණයක් එළි දැක්වීම. රචකයා තුෂාන් නිසංසල. ඔහු මීට පෙර වික්ටර් රත්නායකයන්, ටී.එම්. ජයරත්න ඇතුළු කලාකරුවන්ට ගීත කිහිපයක් රචනා කරලා තිබෙනවා. නවරත්න ගමගේ වැනි සංගීතඥයින් ඔහුගේ නිර්මාණ ආලෝකවත් කරලා තිබෙනවා. මේ අලුත් ගීතය විශාරද අමරසිරි පීරිස් විසින් ගායනා කරන ලද්දේ. තුෂාන් නිසංසල විසින් ලියන ලද එම ගීතයේ එලිවැට හොඳට අරුත්බරව මනහරව දකින්න පුළුවන්. ගීතය සංගීතවත් කළෙත් අලුත් પરම්පරාවේ බොහෝම දක්ෂයේ අරුණ ගුණවර්ධන. ඒ ගීතය අපි කැමති ඔබ සමග බෙදා හදා ගන්නට. ගීතයේ විප්‍රලම්භ ශෘංගාරය තමයි ගැඹ් වෙලා තිබෙන්නේ. මධ්‍යලය ඇසුරු කරන ගීතයක්. හෘදයාංගම භාවවාහි ගීයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මෙයයි ඒ ගීතය. අතීතයේ ආපසුසට යා හැකිනම් පැරි තිබුණ ආදරය ගැන කියමි කොහොම හරි හිත නොකියා කල් ගෙවිලා යති මග හැරි එක් රස කල නුඹගේ මතක ආම හුස්ම ගනී සතුහි වාසනාව නුඹ හෙළනා සුසුම්ගාව අහගෙන පින්නවා තාම නුඹ හෙළනා සුසුම්ගාව අහගෙන පින්නවා ස්වාමී අතරේ වරක් වේද නැති විට සනසුමක් නේද පලඳන්නට ප්‍රේමසේල තව කල් තියෙනවා නේද පලඳන්නට ප්‍රේමසේල කල් තියනවා නේද අතීතයේ ආපසුසට යා හැකිනම් හැරි ඉතිරි තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරි හිතන කියා කල් වෙවිලා යති මග හැරි එක් රස කල නොඹගේ මතක තාම හුස්ම ගනී ගීතයේ සීමා නියම කරන්නේ තාලය හා ස්වරය. ස්වර රචනාව හා තාලය එක්වී විරිතක් බිහි වෙනවා. ඒ විරිත ශබ්ද සහ අර්ථ අලංකාරයෙහි උද්දීප්තියටපත් කරන්න පුළුවන්. සුනීසරත් පෙරේරා ගුවන් විදුලියෙන් ඉපදුණු ගීපද රචකයෙක්. ඔහුගේ ළමා ගීත ගණනාවක් තිබෙනවා. ළමයින් උදෙසා ලියූ මේ ගීතය අතිශය ජනකාන්ත වුණා. ආචාර්ය අමරදේවයන් තනුව හා සංගීතය නිර්මාණය කළේ. බලමු ඔබට මතක් වේවිද කියලා එම ගීතය අසන විට. مدني المغن المن فلك كل من سلمك كل زمن من فلك كل من لمدني المغن المن فلك كل من سلمك كل زمن අපි වෙමු පුංචි කැකුළු මල් ගියට මිනියොල් කලවෙන මනමල් ගෙලක බඳින මල් ලක්නව හුමතර සනමල් ගියට මිනියොල් කලවෙන මනමල් ගෙලක බඳින මල් ලක්නව හුමතර සනමල් கண்டகால் அதுவில் தலையில் பிப்பினி வகால் பால் தனக்கு பிப்பினமால் அபிவிமு பூஞ்சிக்க குழுமால் மனகால் அதுவில் தலையில் பிப்பினி வகால் மால் தனக்கு பிப்பினமால் அபிவிமு பூஞ்சிக்க குழுமால் كل مل مدني وعن المل ملك في كل من لمد كل زمان ملك في كل من لمد المهن المن ملك في كل من لمد كل زمان من فنكال සැලසෙනමයි ඉරණට පදිනමන් දක්මල රුව සැලසෙනමයි ගුරුන් ජීවිත මිහිලොයි සැලසෙනමයි ඉරණට පදිනමන් දක්මල රුව සැලසෙනමයි සංගීතය සමග පවත්වන සුහද සම්බන්ධතාව ඕනම කෙනෙක් සංගීතයත් එක්ක පවත්වනු ලබන සුහද සම්බන්ධතා සංගීත චිකිත්සාවෙහිදී සාර්ථක වෙලා තිබෙනවා. මියුසික් තෙරපි කියලා කියන්නේ. මේ කාලෙදී බොහෝසේ ඊටාම හිත නිවන සංගීතය අසුරු කරනවා නම් මේ තියෙන පීඩණයෙන් මදක් හෝ බැහැර වෙන්නට පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තිබෙනවා. වංග දේශය, බංගලි දේශයේ සාහිත්‍ය, නැටුම, චිත්‍රය, මූර්තිය, චිත්‍රපටි කලාව බොහොම ඉහළයි. හැබැයි අය දිලිඳුයි. තාම උත්සාහ කරනවා දියුණු වෙන්න. දැන් අපටත් වඩා දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපි බලමු වංග ගීතයක් රස විඳින්නට නූතන වංග ගීතයක්. මම හිතනවා ඔබ මේ ගීතය අහලා සතුටටපත් වේවි කියලා. প্রাণ সখী রে ঐ শোন কাদঙ্গ তালে ගඟ වගේ ගලාගෙන යන්නේ. අත්හරින්න බෑ. ක්‍රීඩා කරද්දී තරඟයක් සමහර වෙලාවට පෙරදෙනවා කියලා දැන දැනත් තරඟ කරනවා. අවසාන වටය දක්වා තරඟ කරනවා. අවසාන ඉසව්ව කරා එළමෙනකම්. ටෝකියෝ ඔලිම්පියාඩ් නැත්නම් ටෝකියෝ ඔලිම්පික් චිත්‍රපටයේ අපේ කරුණාරත්න දිව්වේ විදිහට තමයි. පෙරදිලත් දිව්වා. ඒ මැරතන් ධාවකයා ගැන ජපන් පොත්වල ළමයින්ට උගන්වනවා. දිනන්නම නෙමෙයි. හැබැයි තමන්ගේ ඉසව්ව වටය අවසාන කිරීමට සහභාගී වීම එහිදී වැදගත් වන බව කියවෙනවා. සමන් පනාපිටිය ආචාර්යවරයෙක් දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති ඔහු සමග විශාරද සරෝජා හේවා විතරණ යුග ගීතයක් ගුවන් විදුලියට ගායනා කළා කලකට පෙර. හොයා ගන්නට අපි උත්සාහ කරමු එම ගීතය තිබේදයි කියලා අපට රස විඳින්නට. මේ යුග ගීතය ප්‍රේම ගීතයක්. අපි බලමු ඒ ප්‍රේමණීය ගීතය ඔබේ අපේ ආනන්දයට හේතු වේවිද කියලා. දවසක උයන් කොනක කුලි වී මගේ පණ දිනුවන ඇදරුව ඔද සිද රත් වී සෙනසුනක් මුනි සතුටකි මට නම් බුදලන් දුම් නැස කඳුළු කිසි නොදී තනි වුණු දවසක උයන්නේ සෑම රතු මල් කුසුවේ තනි බුලුරු සීහා රන් සමනලලා කටු දෙමියල්ලා කටුනෝ විනිදා සංග්‍රහය රසවින්දි ඔබ සැමට යහපතක්ම අත්පත් වේවායි කියන සුභාසිරි හැඟුමෙන් යුතුවයි අපි අද ගුවනින් නික්මලා යන්න. ඔබට යහපත් වාසනාවන්ත නිරෝගීමත් ජීවිත අත්වය. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක. ඔබ එති සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමගින් දැන් වේලාව 9:55යි.